بسم الله الرحمن الرحيم سم كرنان ويت الله جي نامين اقتربت الساعة وانشق القمر وإن يروا آية يعرضوا ويقولوا سحر مستمر وكذبوا واتبعوا أهواءهم وكل أمر مستقل ولقد جاءهم من الأنباء ما فيه مزدجر حكمة بالغة فما تغني النذر فتول عنهم ۖ يوم يدعو الداعي إلى شيء نكر خش عن أبصارهم يخرجون من الأجداث كأنهم جراد منتشر مهطعين إلى الداعي يقول الكافرون هذا يوم عسر الساعة එනම් මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන الدنيا ළඟා වී ඇත. තවද සඳ දෙබෑ වී ඇත. නමුත් මෙම ජනයා කුමන සංඥාවක් ඔවුන් දැක්කද එය නොසලකා හරිනේය. තවද මෙය දිගටම පවතින ඉන්ද්‍රජාලමකයයි කියති. ඔවුහු මේද ප්‍රතික්ෂේප කළහ. තමන්ගේ මනෝ ඉච්ඡාව පිළිපැද්දාහ. සෑම දෙයකටම නියමිත අවසානයක් ඇත. සීමාව ඉක්මවීමෙන් ඔවුන් වැලැක්විය හැකි පෙරවිසූ ජන සමාජ පිළිබඳ වෘර්තාන්ත සැබවින්ම ඔවුන් වෙත පැමිණ ඇත. ගැඹුරු ප්‍රඥාවද ලැබී ඇත. නමුත් අනතුරු ඇඟවීම ඔවුනට ප්‍රයෝජනය නොවන්නේය. නබි මුහම්මද එනිසා ඔවුන්ගෙන් ඉවත්වව්. කැඳවන්නෙකු ඉතා බිහිසුණු සිද්ධියකට කැඳවනදින ජනයා පහත හෙළනලද බැල්මෙන් යුතුව ඔවුන් තැනින් තැන විසිරී සිටි පළංගැටියන් මෙන් මිනී වලවලින් බෑරවෙති. ඔවුහු කැඳවන්නා දෙසට දිවේති. මෙලොවදී එය ප්‍රතික්ෂේප කළ අවිශ්වාසිකයෝ සැබවින්ම මෙය දුෂ්කර දිනයක් යැයි කියති. كذبت قبلهم قوم نوح فكذبوا عبدنا وقالوا مجنون وازدجر فدعا ربه أني مغلوب فانتصر ففتحنا أبواب السماء بماء منهمر وفجرنا الأرض عيونا فالتقى الماء على أمر قد قدر وحملناه على ذات ألواح ودسور تجري بأعيننا جزاء لمن كان كفر ولقد تركناها آية فهل من مدكر فكيف كان عذابي ونذور ولقد يسرنا القرآن للذكر فهل من مدكر ඔවුනට පෙර නුහ්ගේ ජනතාවද ප්‍රතික්ෂේප කළහ. ඔවුහු අපගේ ගැත්තා ප්‍රතික්ෂේපකොට උන්මත්තකයෙකු යැයි කීහ. තවද ඔහු පන්නා දමන ලදී. එවිට ඔහු මම පරාජිතයෙක් වෙමි. මට උදව් කරනු මැනවයි තම පරමාධිපතිට ප්‍රාර්ථනා කළේය. එහෙයින් අපි ධාරානිපාත වැසි සහිත අහසේ දොරටු විවෘත කළෙමු. තවද මහපොළව පලා උල්පත් ඇති කළෙමු. එවිට පෙර නියමිය පරිදි ජලය එකතුවිය. තවද ලෑලිවලින් සහ ඇනවලින් සාධන ලද දැයමත අපි ඔහු ඉසුළුවෙමු. අකෘතඥ වූ අයට දඩුවමක් ලෙස. සැබවින්ම අපි එය සලකුණක් කළෙමු. එයින් අවවාද ලබන්නෙක් ඇද්ද. මාගේ දඩුවම සහ අවවාදය කෙසේවීද. අල් කුරආනය දැනමුතුකම් ලැබීමට සැබවින්ම අපි පහසු කළෙමු. එයින් අවවාද ලබන්නෙක් ඇද්ද. كذبت عاد فكيف كان عذابي ونذر إنا أرسلنا عليهم ريحا صرصرا في يوم نحس مستمر تنزع الناس كأنهم أعجاز نخل منقعر فكيف كان عذابي ونذر ولقد يسرنا القرآن للذكر فهل من مدكر ආජ්‍යනයා ප්‍රතික්ෂේප කළහ එහෙයින් මාගේ දඩුව මහා අවවාදය කෙසේවීද නිරතුරුව අභාග්‍ය සම්පන්න වූ දිනක අප චණ්ඩ මාරුතය ඔවුන් වෙත එව්වෙමු එය මුලින් උදුරන ලද ඉන්දිගස් මෙන් මිනිසුන් උදුරවාගෙන ගියේය එහෙයින් මාගේ දඩුවම සහ අවවාදය කෙසේවීද කොරානය දැනමුතුකම් ලැබීමට සැබවින්ම අපි පහසු කළෙමු. එයින් අවවාද ලබන්නෙක් ඇද්ද. كذبت ثمود بالنذر فقالوا أبشرا منا واحدا نتبعه واحدا نتبعه إنا إذا لفي ضلال وسعر ألقي الذكر عليه من بيننا بل هو كذاب أشر سيعلمون غدا من الكذاب الأشر සමුජ්ජනයා අනතුරු ඇඟවීම ප්‍රතික්ෂේප කළහ. අපගෙන් වූ මිනිසෙකුද අපි අනුගමනය කරන්නේ. එවිට අපි සැබවින්ම මංමුලාවේ හා උමතු භවෙහියැයි ඔවුන් කියහ. අප අතුරින් ඔහුට අනුශාසනය දෙනලද්දේය. නැත ඔහු අන්ත බුරුකාරයකි රැවටිලිකාරයකි. අන්ත බුරුකාරයා සහ රැවටිලිකාරයා කවුරුන්දැයි ඔවුහු හෙට දැනගන්නෝය. إنا مرسل الناقة فتنة لهم فارتقبهم واصطبر هم أن الماء قسمة بينهم كل شرب محتضر فنادوا صاحبهم فتعاطى فعقر فكيف كان عذابي ونذر إِنَّا أرسلنا عليهم صيحة واحدة فكانوا كهشيم المحتضر ولقد يسرنا القرآن للذكر فهل من مدكر සැබවින්ම අපි ඔටු දෙන එවන්නෙමු. ඔවුනට පිරික්සුමක් ලෙස එහෙයින් ඔවුන්ගේ ඉරනම ගැන ඉවසිල්ලෙන් බලා සිටෙව්. ජලය ඔටු දෙන හා ඔවුන් අතර බෙදිය යුතුයයිද සියල්ලන් තම තමන්ගේ පානයට ඉදිරිපත් විය යුතුයයිද ඔවුනට දන්වව. එවිට ඔවුහු තම සංඝයා කැඳවූහ. ඔහු වගකීම බාරගත්තේය. තවද ඇය එනම් ඔටුවා ඝාතනය කළේය. මාගේ දඩුවම සහ අවවාදය කෙසේවීද. සැබවින්ම අපි ඔවුන් වෙත එකම ගිගුරුමක් එව්විමු. එවිට ඔවුහු හරක්ගාලක පෑගුණු පිඳුරුමෙන් විය අල්කුරාණය තැනමුතුකම් ලැබීමට සැබවින්ම අපි පහසු කළෙමු. එයින් අවවාද ලබන්නෙක් ඇද්ද. كذبت قوم لوط بالنذر إنا أرسلنا عليهم حاصبا إلا آل لوط نجيناهم بسحر نعمة من عندنا كذلك نجزي من شكر ولقد أنذرهم بطشتنا فتماروا بالنذر ولقد راودوه عن ضيفه فطمسنا أعينهم فذوقوا عذابي ونذر وَلَقَدْ صَبَّحَهُم بُكْرَةً عَذَابٌ مُسْتَقِرٌّ فَذُوقُوا عَذَابِي وَنُذُرِ وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُدَّكِرٍ ලූත්ගේ ජනයා අවවාදය ප්‍රතික්ෂේප කළහ. ගල් වැහි සහිත කුණාටුවක් එවෙමු. සැබවින්ම ලූත්ගේ පවුලහැර රාත්‍රී කාලයේ අවසන් කොටසේදී අපි ඔවුන් මිදෙව්වෙමු. අපගේ ආශිර්වාදයක් වශයෙන් ගුණගරුක අයට එලෙසය අපි තිලින පිරිනමනුයේ. අපගේ දඩුවම ගැන ඔහු ඔවුනට අනතුරු ඇඟවීය. නමුත් ඔවුහු අනතුරු ඇඟවීම සැක කළහ. ඔවුහු ඔහුගේ අමුත්තන් ඔහුගෙන් පැහැරගැනීමට තැත් කළහ. එවිට අපි ඔවුන්ගේ ඇස් අන්ද කළෙමු. තවද මාගේ දඩුවමද අවවාදේද රසවිඳිනොයි කිවෙමු. සදාකාලිකව පැවතෙන දඩුවම උදෑසන ඔවුන් කරා සැබවින්ම පැමිණියය. තවද මාගේ දඩුවමද අවවාදේද රසවිඳුනී කිවෙමු. අල්කුරවානය දැනමුතුකම් ලැබීමට සැබවින්ම අපි පහසු කළෙමු. එයින් අවවාද ලබන්නෙක් ඇත්ද. وَلَقَدْ جَاءَ آلَ فِرْعَوْنَ النُّذُرُ كَذَّبُوا بِآيَاتِنَا كُلِّهَا فَأَخَذْنَاهُمْ أَخْذَ عَزِيزٍ مُقْتَدِرٍ أَكُفَّارُكُمْ خَيْرٌ مِّنْ أُولَئِكُمْ أَمْ لَكُمْ بَرَاءَةٌ فِي الزُّبُرِ أم يقولون نحن جميع منتصر سيهزم الجمع ويولون الدبر بل الساعة موعدهم والساعة أدهى وأمر إن المجرمين في ضلال وسعر يوم يسحبون في النار على وجوههم ذوقوا مس سقر ෆිරවුන්ගේ ජනයා වෙතද අනතුරු ඇඟවීම සැබවින්ම පැමිණියේය. ඔවුහු අපගේ සියලුම ආයාත් ප්‍රතික්ෂේප කළහ. එබැවින් සර්ව බලධාරී සර්ව බල සම්පන්නයානන්ගේ ග්‍රහණය ලෙසින් අපි ඔවුන් ග්‍රහණය කළෙමු. මක්කාවාසීන් අතුරින් නුඹලාගේ අවිශ්වාසිකයින් ඔවුනට වඩා හොඳද නැතහොත් ධර්ම ග්‍රන්ථවල නුඹලාට මිදීමක් තිබේද නැතහොත් අපි සියලු දෙනා ජයග්‍රාහකයෝ වෙමුයි ඔවුහු කියන්නෝද මේ පිරිස ඉක්මනින්ම ඉමහත් පරාජයකට පත්කරනු ලබන්නෝය තවද ඔවුන් සියලු දෙනාම පසු පස හැරී පලායන්නෝය අස්සාත් එනම් මලවුන් කෙරෙන් නැගිටුවුණු ලබන දිනය ඔවුනට නියමිත කාලය වේ. එම අස්සාත් ඉතා කේද ජනකය. ඉතා තිත්තය සැබවින්ම මෙම වැරදිකරුවෝ නොමගෙහිය. තවද උමතු භවයෙහිය මුනින් අතට ඔවුන් නිරාගින්නට ඇදගෙන යනු ලබනදිනේ නිරාගින්නෙහි රසවිඳිනුයි ඔවුනට කියනු ලැබේ. إِنَّا كُلَّ شَيْءٍ خَلَقْنَاهُ بِقَدَرٍ وما أمرنا إلا واحدة كلمح بالبصر ولقد أهلكنا أشياعكم فهل من مدكر وكل شيء فعلوه في الزبر وكل صغير وكبير مستطر إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَهَرٍ في مقعد صدق عند مليك مقتدر සැබවින්ම අපි සෑම දෙයක්ම නියමයක් අනුව මැව්වෙමු. අපගේ අන එකම ආඥාවක් පමණි. එය ඇසිපිය හෙළෙන මොහොතක් තුළ ක්‍රියාත්මක වන්නේය. නුඹලා වැනි බොහෝ දෙනා සැබවින්ම අපි විනාශ කළෙමු. අවවාද ලබන්නෙක් ඇත්ද. ඔවුන් කළ සියලු දෑ ලේකනවල සටහන් වී ඇත. කුඩා වූත් විශාල වූත් සියලු දෑ ලියාතබන ලදී. බිය බැති අය සැබවින්ම උයන් සහ දිය දහරාතර වාසය කරන්නෝය. සර්ව බලධාරී රජුගේ සන්නිධානයෙහි සත්‍යයේ ස්ථානයෙහිය.